ලෝතර බුදුරජාණන් වහන්සේ සාරා සංකේය කල්පලක්ෂයක් පාරමිතා ධර්මයන් පුරලා පුරා සය අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කරලා ඒ අවබෝධ කරගත්ත ශ්‍රේෂ්ඨ ධර්මය ලෝකවාසී සත්වයන් කෙරෙහි උපන් කරුණාවෙන් 45 වසරක් මුළුල්ලේ දේශනා කරන්නට යෙදුනා. ඒ දේශනා කළ උතුම් ශ්‍රී සද්ධර්මය ආනන්ද හාමුදුරුව මතක තියාගෙන ඉඳලා පළවෙනි ධර්ම සංගායනාවේදී සංගීතීකාරක භික්ෂූන් ඉදිරියේ සජ්ජායනා කරලා ඉන්පස්සේ නිකාය පහකට බෙදලා මුඛ પરම්පරානුගතව ඒ ඒ සංඝ පරම්පරාවන්ට කටපාඩමින් ඉදිරියට පවත්වාගෙන යන්නට අනුදැන වදාලා. ඉන් අනතුරුව ඒ ආර්ය මහා සංඝරත්නය එසේ Tamange ජීවිත පරිත්‍යාගයෙන් ආරක්ෂා කරගෙන ආපු ධර්මය මාතලේ අලුලෙනේදී පවත්වන්නට ඊදුණු සංගායනාවේදී ග්‍රන්ථාරූඪ කරන්නට ඊදුණා. එසේ ග්‍රන්ථාරූඪ කළ ධර්මය තමයි පින්නතුනි භික්ෂු මහා සංඝයා අද දේශකයන් වහන්සේලා හැටියට දේශනා කරන්නේ ශ්‍රාවක ඔබ ශ්‍රවණය කරන්නේ. ඉතින් මේ ශ්‍රේෂ්ඨ ධර්මය ආරක්ෂා කරන්නට එදා මෙදා තුර කැප වුණු සියලුම ස්වාමින් වහන්සේලාට උපහාරයක්ම වේවා කියන චේතනාවෙන් අපි ධර්ම ශ්‍රවණය කරමු. අද මේ දේශනාවට මා මාත්‍රිකාව හැටියට තෝරගත්තේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල එන අතිශයම වැදගත් පංච බල ධර්මයන් පිළිබඳව කියන්නට. බල කියන වචනේ තේරුම බලය කියන එකයි. කාමච්ඡන්ද ව්‍යාපාදාදී වූ නීවරණ ධර්මයන් තමයි පින්නතුනි අපි නිවනින් ඈත් කරනු ලබන්නේ. වෙනත් වචනකින් කියනවා නම් මේ සසරේ තවදුරටත් අපිව සැරිසරවන්නේ ඔය කියන පංච නීවරණ ධර්ම. ඒ පංච නීවරණ ධර්ම මැඩලන්නට තියෙන ඊ타මත්ම බල සම්පන්න ආයුධ පහ හැටියට මේ පංච බල ධර්ම හඳුන්වන්න පුළුවන්. අපේ අටුවාවේ මේ පංච බල ධර්ම පිළිබඳව කියන්න හොඳ කතාවක් තියෙනවා. පින්නතුනි එක්තරා රටක තියෙනවා ප්‍රාන්ත 31ක්. ඒ ප්‍රාන්ත 31කේ පාලකයා හැටියට රජ කෙනෙක් කටයුතු කරනවා. ඒ ප්‍රාන්ත 31 බොහොම සාමකාමීව තිබුණා. හැබැයි එක්තරා අවස්ථාවක මේ එක ප්‍රාන්තයක කැරලි කෝලහල නැත්තම් අවුල් වියවුල් ඇති වෙනවා. ඊට පස්සේ රජුරෝ කල්පනා කළා මේ අවුල් වියවුල් තියෙන ප්‍රාන්තය සමතයකටපත් කරන්න ගැටලු निराකරණය කරන්න Tamange පුතා යවන්න ඕන කියලා. ඒ අනුව පුතාට අවශ්‍ය උපදෙස් දීලා යවුවා අර ප්‍රාන්තයට ගිහිල්ලා හොඳින් කටයුතු සොයා බලලා තියෙන අවුල් වියවුල් පාලනය කරලා ඒ ප්‍රාන්තය සාමකාමී කරන්න කියලා. ඊළඟට පුතා ගිහින් ඒ අදාළ මාලිගාව ඉඳගෙන කටයුතු සොයා බලනකොට ඒ ප්‍රාන්තයේ තුල ගැටුම් නැත්නම් ප්‍රශ්න ඇති කරපු පස් දෙනෙක් හිටියා ඒ පස් දෙනා කල්පනා කළා අපි කොහොම හරි රජුරුවන්ගේ පුතාව යාළු කරගන්න ඕන යාළු කරගෙන අපිට අවශ්‍ය විදියට වැඩ කරන්න පුතාව නම්මව ගන්න ඕන. කොහොම හරි පින්නතුනි ගිහිල්ලා අර යාළුවෝ පස් දෙනා මොකද කළේ? පුතා එක්ක කතා බහ කරලා හිතවත්කමක් කුළුපඟකමක් ඇති කරගත්තා. ඒ ඇති කරගෙන ඊළඟට ටිකෙන් ටික ටිකෙන් ටික නොඑක ආකාරයේ දුරාචාර වලට අර රජුරුවන්ගේ පුතාව පොළඹවා ගන්න පටන් ගත්තා. ඒ අනුව මත් වතුරෙහි මාරාගෙන ගිහින් ඒ ඇත් එක්කම කාලබීල නටන විනෝද වෙන තත්ත්වයට මේ රජුරුවන්ගේ පුතාපත් වුණා. ටික කලක් ගියාම රජතුමා ආරංචි කරලා බැලුවා තමන් ගැටුම් සමතේකට පත් කරන්න ගිය පුතාගේ කටයුතු කොහොමද ප්‍රාන්තයේ කටයුතු කොහොමද කියලා. ආරංචි වෙලා ආරංචි කරලා බලනකොට ලැබිච්ච ආරංචියේ තරම් සුබ නැහැ. එන්න එන්න ප්‍රශ්න වැඩි ඒම දිවට ගැටුම් අවුල් වියවුල් තව දුරටත් වර්ධනය වෙලා ඒ විතරක් නෙවෙයි අගේට හිත හිටපු Tamanගේ පුතා ඒ නරක දුරාචාරවලට පෙළඹිලා කියලා ආරංචි වුණා ඊට පස්සේ රජුරෝ කල්පනා කළා Tamanගේ අමති මණ්ඩලයේ ඉන්න ඊ타මත්ම දක්ෂ බුද්ධිමත් ඇමතිවරයා යවන්න ඕන පුතාව පාලනය කරන්න. එහෙම කල්පනා කරලා ඇමතිවරයාට කතා කරලා කිව්වා මෙන්න මේ වගේ ප්‍රශ්නයක් ඇති වෙලා ඒ ඇතිවෙච්ච ප්‍රශ්න निराකරණය කරන්න ඒ ප්‍රාන්තයට මගේ පුතා යවුවා. පුතා ගියාට පස්සේ ප්‍රශ්න වැඩි වුණා විතරක් නෙවෙයි පුතත් හොඳටම නරක වෙලා කියලා. ඒ නිසා ඔතුමා ගිහිල්ලා වහාම පුතාව යහමගට ගන්න. ඇමතිවරයෙක් කියනවා නේ රජතුමනි මට නම් ඒ වැඩේ කරන්න යන්න බෑ. මොකද ඔබේ පුතා දැන් නරක දාමරික යාළුව පස් දෙනෙකුත් ආශ්‍රය කරනම කියලා මට ආරංචි මම දැන් උපදෙස් දෙන්න අනුශාසනා කරන්න ගියොත් මටත් අනුතුරක් කරන්න බැරි කමක් නැහැ. ඒ නිසා මට යන්න බෑ. පස්සේ රජුරු කල්පනා කළා රජුරුවන්ගේ සේනාවේ ඉන්නෝ බොහොම බල සම්පන්න යෝධයෙක්. ඒ යෝධයට ඉන්නෝ යාළුවෝ පස් දෙනෙකුත්. ඒ යෝධයත් යාළුවෝ පස් දෙනත් එක්ක යවන්න ඕන ඉස්සෙල්ලා. ඊට පස්සේ ඇමතිවරේ යවනවා. ඒ අනුව අර බල සම්පන්න යෝධයා යාළුවෝ පස් දෙනත් එක්ක ගියා. යනකොටත් අර රජුරුවන්ගේ පුතා අර කියපු නරක යාළුවෝ පස් දෙනත් එක්ක කාලා දීලා නටල විනෝද වෙමින් ඉන්නේ. ගිය හැටියෙම රජුරුවන්ගේ පුතා කියලා බැලුවේ නෑ. කිස්සටින් අල්ලගත්ත රජුරුවන්ගේ පුතාගේ. අල්ලගෙන බිම දාලා මූණ ටිකක් තදින් ඇතිල්ලුවා. එතකොටම අර හිටපු නරක යාළුවෝ පස් දෙනා එහෙන් මෙහෙන් පැනලා ගියා. පැනලා ගියාට පස්සේ දැන් අර රජුරුවන්ගේ පුතාටත් ටිකක් බය ඇතිගන්න ඇති වුණා. අර යෝධයෝ සහ යාළුවෝ කියන විදිහට වැඩ කරන්න පටන් ගත්තා. ඊට පස්සේ අන්නර ඇමතිවරයා ඉස්සෙල්ල යවන්න හදපු එතෙන්ට ආවා. ඇවිල්ලා ඉවර වෙලා මොකද කරන්නේ? අවශ්‍ය කරන කරුණු කාරණා නිසි පරිදි උපදෙස් දෙනවා. උපදෙස් දීලා අවවාද කරනවා. ඒ අවවාද පිළිගත්ත අර කුමාරයා ඒ කියන්නේ රජුරුවන්ගේ පුතා නරක යාළුවන්ගේ ආශ්‍රය අත්හැරලා හොඳ යාළුවෝ පස් දෙනා අර යෝධයෝ එක්ක ගිය එතන නතර කරනවා ඒ අයත් එක්ක හොඳින් වැඩ කටයුතු කරගන්න කියලා උපදෙස් දීලා නවත රජුරුවන්ගේ රාජධානියට එනවා ටික කලක් යනකොට රජුරුවන් තාරංචි වුණා ප්‍රාන්තී තාමත් හොඳයි දැන් සාමකාමී පුතයි අර යාළුවෝ පස් දෙනයි ඉතාමත් මොහොනින් කටයුතු කරගෙන යනවා කියලා. ටික කලකින් ඒ පිරිසක් නැවත තමන්ගේ ප්‍රාන්තයට නැත්තම් රජුරන්ගේ මාලිගාවට ගෙන්න ගත්තා. පින්නතුනි මේ කතාවේ හරි වැදගත් පළගැස්මක් තියෙනවා. රජුරෝ හැටියට එතන හඳුන්වන්නේ ලෝතුරා බුදුහාමුදුරුවෝ. හිත තමයි අර රජුරන්ගේ පුතා හැටියට යැවුවේ. ප්‍රාන්ත 31 මනුස්ස ලෝකයයි, දිව්‍ය ලෝක හයයි, සතර අපායයි. එතනින් ගියාම රූපාවචර රූපාවචර මමතල 20යි. ඒ 31කින් ගැටලුව ප්‍රශ්නේ ඇතුනේ කොතනද? මනුස්ස ලෝකයේ කියන ප්‍රාන්තේ. ඒකට තමයි එව්වේ හිත කියන පුතා. ආවට පස්සේ අර පුතාගේ ආශ්‍රේත වැටුණු නරක යාළුවෝ පස් දෙනා කවුද දන්නවද? නීවරණ ධර්ම. පංච නීවරණ ධර්ම. නැමති නරක යාළුවෝ පස් දෙනා තමයි අර පුතාව නරක කළේ නැත්තම් අපේ වචනෙන් කියනවනම් විනාශ කළේ. ඊට පස්සේ රජුරු ඉස්සෙල්ල එවන්න හැදූ ඇමතිවරය තමයි විදර්ශනා භාවනාව. හැබැයි එක පාරටම යන්න බෑ කියලා කිව්වේ දමනය නොවුණු හිතක් විදර්ශනාවෙන් එක පාරටම හරිගස්සන්න නැත්තම් යහමගට පොළඹව ගන්න බෑ. බල සම්පන්න යෝධය හැටියට පෙන්වන්නේ පින්නතුනි කවුද? සමත භාවනාව. සමත භාවනාව නැමැති යාළුවෝ පස් සමත භාවනාව නැමැති යෝධය එක්ක ගිය යාළුවෝ පස් දෙනා තමයි සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන යාළුවෝ පස් දෙනා. ඒකට තමයි කිව්වේ පංච බල ධර්ම. ඊට පස්සේ අර නරක පුතාව ඒ කියන්නේ නරක හිත බිම ඇනලා පාලනය කළේ සමත භාවනාව නැමැති යෝධයා. ඉන් පස්සේ තමයි විදර්ශනාව කියන ඇමතිවරයා අවශ්‍ය උපදෙස් දුන්නේ. එතකොට සිතනමති යහ මේ කුමාරයට පාලන කටයුතු පහසුවෙන් කරන්න සහාය දුන්නු යාළුවෝ පස් දෙනා තමයි අර මා කියපු පංච පංච බල ධර්ම. දැන් මා මේ කතාවෙන් ඔබට කියන්නේ අපේ නොදමුණු හිත দমনය කරන්න සමතය තුල පිහිටුවා ගන්න පංච බල ධර්ම අත්‍යවශ්‍යයි. මේ හිත නිතරම නරක පැතිවලට අරගෙන යන්නේ කවුද? මා ඉස්සෙල්ලා කිව්වා වගේ පංච නීවරණ ධර්ම. කාමච්ඡන්දය කම්සප විඳීමට දක්වන ආසාව වැඩි කරනවා ව්‍යාපාදය නිතරම හිතේ නොසන්සුන්කම නැත්තම් කේන්තිය තරහ ඇති කරනවා තීන විද්‍ය තුලින් මේක ආකාරයේ නරක සිතුවිලි පහල කරනවා උද්දච්ච කුක්කුච්චය නිතරම සැක හා උඩඟුකම් ඇති කරනවා විචිකිච්ඡාව තුළින් සිත නිතරම විසිරවනවා එතකොට මේ සිත කියන දරුවා හොඳ තැනකට ගන්නට විදර්ශනාවට යන්නට ඉස්සෙල්ලා සමතය තුල යම්කිසි කාලයක් පාලනය කිරීම නැත්තම් පුහුණු කිරීම සිද්ධ කරන්න ඕන. අන්න ඒ කියන පුහුණුව කරවන්නට මෙන්න මේ කියන පංච බල ධර්ම අත්‍යවශ්‍යයි. අපේ ජීවිත යහපත්ව ලෞකික ලෝකෝත්තර දියුණුව සාධනයට පංච බල ධර්ම වතහාගෙන ලං කරගන්නව නම් ඉතාමත් වටිනවා. දැන් අපි බලමු මොනවද මේ පංච බල ධර්ම කොහොමද ජීවිතයට ඒව උපකාරී වෙන්නේ? පළවෙනි බල ධර්මය තමයි ශ්‍රද්ධා බල ධර්මය. මොකද්ද ශ්‍රද්ධාව කියන්නේ? ඒකට අපි දෙන සරලම උත්තරය නැත්තම් පිළිතුර තමයි පැහැදීම පින්නතුනි පුජ්‍යල හිතක ශ්‍රද්ධාව ඇතිවන ආකාර හතරක් විස්තර කරනවා ආගම ශ්‍රද්ධාව පළවෙනි එක ආගම ශ්‍රද්ධාව කියලා කියන්නේ මොකද්ද යම් යම් දේවල් පුජ්‍යලයන් පිළිබඳ ඇති කරගන්නා වූ අධික විශ්වාසය දැන් අපි දන්නවා සමහර පිරිස් දෙවියන් පිළිබඳව සමහර පිරිස් ගහකොළ පිළිබඳව සමහර ඇත්තෝ යම් යම් පූජනීය වස්තු පිළිබඳ ශ්‍රද්ධාව නැත්තම් පැහැදීම ඇති කරගන්නවා ඒ ආගම ශ්‍රද්ධාව නිසා. දෙවෙනි ශ්‍රද්ධාව තමයි පින්නතුනි අධිගම ශ්‍රද්ධාව. මොකද අධිගම ශ්‍රද්ධාව කියන්නේ ඔය ක්ෂීනාශ්‍රවයන් වහන්සේලාගේ රහත් උතුමන්ගේ යම් යම් ගුණ පිළිබඳව පැහැදීම ඒ ඇත්තුන්ගේ ජීවන චරිත පිළිබඳව පැහැදීම ඇති කර ගැනීම. මේ අධිග්‍රම ශ්‍රද්ධාව ඕනතරම් ඇති වෙන්න පුළුවන් ඇති වෙනවා වගේම ඇතන් විට නැති වෙන්නත් පුළුවන්. දැන් පින්නතුනි අපේ පැරණි පොත්පත්වල හොඳ කතාවක් තියෙනවා පුජ්‍යලයන්ගේ හිත්වල එවැනි යහපත් නැත්තම් උත්තර චරිත පිළිබඳ අධිගම ශ්‍රද්ධාව ඇතිවෙච්ච අවස්ථා කියන. අනුරාධපුර යුගයේ එක විහාරස්ථානයක වැඩ හිටියා මහානාග කියලා හාමුදුරු කෙනෙක්. උන්වහන්සේ රහත් වෙලා හිටියේ. හැබැයි අනිත් කවුරුවත් දන්නේ නැහැ උන්වහන්සේ රහත් වෙලා කියලා. ඉතින් එක දවසක් මේ හාමුදුරන්ලා වැඩ හිටියේ පන්සලේ සංඝාවාසෙ ගිනිගත්තා. ඇතුලේ හිටපු හාමුදුරු ඔක්කොම දොර ජනෙල් කවුළු වලින් පැනලා ජීවිත රැකගත්තා. අර මහානාග හාමුදුරුවෝ එතකොට භාවනානියෝගීව වැඩ හිටියේ. උන්වහන්සේ දන්නවා දැන් මේ විපත්තියක් නැත්තම් අනතුරක් වෙලා. හැබැයි උන්වහන්සේ කලබල වුණේ නැහැ. Tamange සමාධියේ ඒ විදියටම හිටියා. එළියේ ඉන්න අය කෑ ගහ ගහ කියනවා ඔය සංඝාවාසෙ ගෙන ගන්නවා භාවනාව පැත්තක තියලා ඉක්මනින් එළියට වඩින්න. නමුත් වගක් නැහැ. පින්නතුනි කොහොම හරි සමාධියෙන් අත්මිදුල උන්වහන්සේ එළියට වඩින්න හදනකොටම විශාල බල්කයක් කඩාගෙන වැටිලා එළියට එන්න තිබිච්ච එකම දොරටුවක් වැහුණා. ඒ වැහුණට පස්සේ දැන් මහානාග හාමුදුරන්ට එළියට එන්න විදියක් නෑ. දැන් මහ ගිනි ජාලාවකින් මුළු සංඝවාසය වෙලිලා. එළියේ ඉන්න හාමුදුරුවරු ගිහි අය අර හාමුදුරන්ට දොස් කියනවා. මේ මෝඩ හාමුදුරුවෝ අච්චර ඉන්න කියලා කෑ ගහද්දි වගක් නැතුව හිටිය ඇතුළට වෙලා භාවනා කර කර දැන් ඉතින් පිලිස්සෙල මැරෙනව නේද කොහොම හරි සංඝාවසේ ගිනි අරගෙන තනිකර ගිනි පුලිඟු නැත්තම් ගිනි අඟුරු ගොඩක් බවට පත් වුණා. ටික වෙලාවක් යනකොට ඒ ගිනි අඟුරු අතරින් මහානාග හාමුදුරුව මතුවෙලා නිරුපද්‍රිතව එළියට වඩිනවා. කොහොමද උනේ? දැන් එළියට එන්න බෑ කියලා දැනගත්ත විතරයි උන්වහන්සේ කළ එකම දෙයයි දස කසිනවල ආපෝ කසිනියට සමවැදුණා. ආපෝ කියන්නේ ජලය. Tamange ශරීරය වටා ජල ආවටයක් මවාගත්තා. ඒ මැදට වුණා. අර මහා විපත්‍ය වෙද්දී උන්වහන්සේ නිර්පද්‍රිතව හිටියේ උන්වහන්සේගේ ඒ ශක්තිය හැකියාව උන්වහන්සේ දැනගෙන හිටිය නිසා. ඔන්න එදා ඒ වෙලාවේ තමයි අනිත් පිරිස් දායක කාරකාදී දැනගත්තේ මේ හාමුදුරුව රහතන් වහන්සේ කෙනෙක් කියලා. එදා ඉඳලා මේ හාමුදුරුවන්ට දන්පැන් අඩු නැතුව බෙදන්න දෙන්න පටන් ගත්තා. අනිත් හාමුදුරුවරුන්ට දන්පැන් නැහැ. මේ හාමුදුරුවන්ගේ පස්සෙන් එක් ඇවිදින් බෙදනවා දාණය. ඔය අධිගම ශ්‍රද්ධාවේ හැටි. එතකොට මහානාග හාමුදුරුවෝ කල්පනා කළා තව දුරටත් මම මේ පිරිස් එක්කම හිටියොත් ඒ ඇත්තන්ට දාන්නේ නැති වෙනවා ඔක්කොම දාන බෙදන්නේ මට විතරයි. එහෙම රහත් උත්තමයෝ එවැනි ලාභ පරිස්කාරවලට කැමති නැහැ. එනිසා මොකද කළේ? කිසි කෙනෙකුට නොකිය සද්දනතුව වනගත වුණා. ජීවිතයේ අවසාන කාලය දක්වා අප්‍රකටව වනගතව ඉඳලා උන්වහන්සේ පිරිනොම් පෑවා. මකිවි පින්නතුනි අධිගම සද්ධාරි ස්වභාවය තමයි වහ වහ පැහැදීම් ඇති කරගෙන ඒවාට අනුව යම් යම් භෞතික ප්‍රතිලාභ වැඩියෙන් ලබා දෙන එක. තුන්වෙනි ශ්‍රද්ධාව තමයි ඕපක්කමික ශ්‍රද්ධාව. මොකද්ද ඕපක්කමික ශ්‍රද්ධාව කියන්නේ? තුනුරුවන් පිළිබඳව ජීවිතය දෙවෙනි කොට සලකමින් ඇති කරගන්නා බැඳීම. එහෙමත් නැත්නම් තුනුරුවන් කෙරෙහි අපරිමිතව තියනා වූ ශ්‍රද්ධාව. ඒ ශ්‍රද්ධාව ඇති වුණාම බුදුහාමුදුරුව මගේ මමව සරණ යනවා ධර්මය මගේ මාම සරණ යනවා සංඝයා මගේ මා විසින්ම සරණ යනවා කියලා බැඳීම් ඇති කරගන්නවා තෙරුවන් කෙරෙහි තාමත් ප්‍රබල සද්ධාාවක් බවට ඒකපත් වෙනවා. ඊළඟට හතරවෙනි ශ්‍රද්ධාව තමයි ප්‍රසාද ශ්‍රද්ධාව. බොහෝ දෙනා ඔය පින්කම් කටයුතු වලදී හිම ඇති කරගන්නේ ඒ ප්‍රසාද ශ්‍රද්ධාව. ඇතැම් විට පුජ්‍යලයන්ගේ ගුණගණ දැකලා ඒත් ඒ ප්‍රසාද ශ්‍රද්ධාව ඇති කරගන්නවා. හැබැයි මේ ප්‍රසාද සද්ධාවේ තියෙනවා අංග දෙකක්. එකක් තමයි අමෝලිකා සද්ධාව අනිත් එක ආකාරවති සද්ධාව. මොකද්ද අමෝලිකා සද්ධාව කියලා කියන්නේ? සද්ධාව පැහැදීම තියෙනවා. හැබැයි හිටික් ගමන් ඒක වෙනස් වෙනවා. හොඳට පැහැදීමෙන් ඉන්නවා පොඩි දෙයක් අඩුපාඩුවක් දැක්කත් ඒ සෙලවීම ඇති වෙනවා ඒ ශ්‍රද්ධාවේ. ආකාරවත සද්ධාව අවබෝධයෙන් ඇති කරගන්නා වූ සද්ධාව. ඒ සද්ධාව තමයි බුදුහාමුදුරු අගය කළේ. මෝහය, මානය, ditthිය ආදී වූ ක්ලේශ ධර්ම මැඩලන්න හැකියාව ලැබෙන්නේ මෙන්න මේ සද්ධාව නිසායි. ඒ නිසා සෝවාන් ආදී මාර්ගඵලවලට අවතීර්ණ වන්නට බලාපොරොත්තු වන කෙනෙක් ඒ කියන්නේ සමත භාවනාව වඩන්නට මෙන්න මේ ශ්‍රද්ධාව පුරුදු පුහුණු කරගත යුතුමයි. ඒ ශ්‍රද්ධාව පළවෙනි බල ධර්මයේ හැටියට විස්තර කළා. දෙවෙනි බල ධර්මය තමයි පින්නතුණි වීරිය. මොකද්ද වීරිය කියලා කියන්නේ? සාමාන්‍යයෙන් අපි සංසාරගත භවයන්හි මේ සිත වැඩිපුරම පුරුදු පුහුණු කරලා තියෙන්නේ හොඳ දේවල් වලට නෙවෙයි නරක දේවල් වලට. ඒකනේ මේ භවයේ පින්නතුනි තාමත් අපි සැරිසරන්නේ. බලන්න හිතට එන සිතුවිලි විතරක් නෙමෙයි කනබුන જાතිවලදී උනත් අපි වැඩිපුර අවධානය යොමු කරන්නේ හොඳ දේට වඩා නරක දේවල් වලට. තම සරල උදාහරණයක් ඔබට මෙහිම කියන්න. අපි හිතමු මේ මේසේ උඩ තියෙනවා රසවත් කෑමකුයි ගුණවත් කෑමකුයි. මම ඔබට කියනවා ඇවිල්ලා මේ කෑම වර්ග දෙකෙන් කැමති කෑමක් ගන්න. රසවත් කෑම රසයි, හැබැයි ಗುಣ නැහැ. ගුණවත් කෑම ගුණයි, හැබැයි රස නැහැ. වැඩි දෙනාගේ අත යන්නේ රසවත් කෑමටද නැත්නම් ගුණවත් කෑමටද? රසවත් කෑමට. අන්න බලන්න ඒ පුහුදුන් සිතක පවතින ස්වභාවය. ඕනම තැනක ඕනම දෙයකදී හොඳ දෙයට වඩා ඉක්මනින් මේ හිත ඇදෙන්නේ නරක දේවල් වලට. ඒකට හේතුව තමයි අර මා මුලින් කිව්වේ. පෙර සංසාරගත බව යන්නේ අපි හිත පුරුදු කරලා තියෙන්නේ වැඩිපුර නරක පැතිවලට. එතකොට ඒ හිත හොඳ යහපත් අරමුණකට අරගෙන ඒ යහපත් අරමුණ යහපත් ක්‍රියාවක් බවට පත් කරන්න අවශ්‍ය කරනවා යම්කිසි උත්සාහයක්. ඒ උත්සාහයට තමයි වීරිය කියලා කියන්නේ. දැන් බලන්න අපේ හිතවල කොයිතරම් කුසල චේතනා පහළ වෙනවද? හැබැයි පහළවන කුසල චේතනා සියල්ලම පින්නතුනි කුසල ක්‍රියාබවටපත් වෙනවද? ඒකට මම සරල උදාහරණයක් මෙහෙම කියන්නම්. හරියට නිකන් අඹ ගහක මල් පිපෙනවා වගේ. බලන්න මල් පිපෙන කාලෙට අඹ ගස්වල ලක්ෂ ගාණක් මල් පිපෙනවා. හැබැයි පිපෙන මල් ගානට ගෙඩි හැදෙනවද? ලක්ෂ ගාණක් මල් පිපෙනකොට ගෙඩි හැදෙන්නේ සිය ගාණයි. එතකොට පින්නතුනි කුසල චේතනාත් අර අඹගහේ පිපෙන මල් වගේ තමයි. ඕන තරම් ඇති වෙනවා. හැබැයි කුසල ක්‍රියා බවටපත් වෙන්නේ හැදෙන gedi ගන්න තරම් බොහොම ටිකයි. හේතුව මොකක්ද? කුසල චේතනාවක් හිතේ ඇති වුණ වෙලාවේ ඉඳලා ඒක මැඩලන්න විවිධ බලවේග ක්‍රියාත්මක වෙනවා. ඒ බලවේග ක්‍රියාත්මක කරන්නේ කවුද? මායя. මායя විවිධ ස්වරූප වලින් එනවා. සමහර විට සෝබාධම ස්වરૂපයෙන් මායя එනවා. එහෙම නැත්නම් පුද්ගල ස්වરૂපයෙන් එනවා. එහෙමත් නැත්නම් සිතුවිලි ස්වභාවයෙන් එනවා. දැන් බලන්න සෝබාධම ස්වરૂපයෙන් මායя එන්නේ නැද්ද? අවුෙන්, වැස්සෙන්, පින්නෙන්, හුළඟින් ඇවිල්ලා හොඳ වැඩ කරන වෙලාවට බාධා කරනෝනේ. සරලව මෙහිම හිතන්න. පන්සලේ පින්කම් තියෙනවා. උදේ ඉඳලා හිතාගෙන ඉන්න අද නම් යනවම තමයි කියලා. යන්න සූදානම් වෙලා මිදුලටත් බහිනවා. කොහේ හරි යන වැහිරැල්ලක් ඇදගෙන හැලෙනවා. මොකද්ද හිතෙන්නේ? පන්සල නම් ඉතින් හැමදාම තියෙන එකනේ. කවද යන්න බැරිද? අද ගියොත් වහිනව වැස්සොත් තෙමෙනවා. ඒ නිසාද ඉන්නවා. අන කුසල චේතනාවක් තිබුණා ක්‍රියාවක් බවට පත් කරන්න යනකොට සබාධහමී ස්වરૂපයෙන් මාය බාධා කළා. කුජල ස්වરૂපෙනුත් වෙනවා. පුජ්‍යල ස්වරූපෙන් ඕන තරම් පින්නතුණි අපි හොඳ වැඩ කරනකොට බාධක එන්නේ නැද්ද? ඊළඟට ඒ බාධක එන වෙලාවට කවදාවත් ඒ පුජ්‍යලයේ කෙරෙහි අපි තරහ වෛර ඇති කරගන්න හොඳ නැහැ. අපි ඇත්තන්ට අනුකම්පා කරන්න ඕන. ඇයි? මෙයා මට මේ ක්‍රියාවට මේ කරන හොඳ වැඩේට බාධා කරන්නේ මෙයාට මාර්ය ආවේශ වෙලා තියෙන නිසා. ඒ මාර්ය තමයි මෙයාව මෙහෙවන්නේ. එයාට මාර්ය ආවේශ උනේ ඇයි? එයාගේ මනස දුර්වල නිසා. මනස ප්‍රබල ඇත්තන්ට පින්නතුනි මායයට කිට්ටු වෙන්න බෑ. බලන්න ඔය සරියුත් මුගලන් වගේ රහතන් වහන්සේලාට කොච්චර ආවේශ වෙන්න හැදුවද මායя. බැරි වුණා. ඒ ඇත්තන්ගේ හිත හරි ප්‍රබලයි. හැබැයි රහත් වෙන්න බැරිව හිටි අර ආනන්ද හාමුදුරන්ට මායя ආවේශ වුණා. ආය සංස්කාරය අත්හරින්න එපා කියලා බුදුහාමුදුරන්ට ආරාධනා කරගන්න බැරි වුණේ ඒකනේ. ඒ නිසා අපි කවදාවත් පුද්ගලය පිළිබඳ තරහ ඇති කරගන්න හොඳ නැහැ. ඒ පුද්ගලයන්ට අනුකම්පා කරන්න ඕන හැබැයි මායයට දිනන්න ඉඩ දෙන්න හොඳ නැහැ කියලා ප්‍රයෝග සම්පත්තියෙන් ඉදිරියට යන්න ඕන. ඊළඟට සිතවිලි ස්වභාවයෙන් එනවා. දැන් බලන්න ඔබ අහලා ඇති දසමාර සීනාව කියලා වචනයක්. මේ දසමාර සීනාව කිව්වම සමහර අය හිතනවා අර දසමහ යෝධිය වගේ පුද්ගලයෝ 10ක් කියලා. නෑ. හිතේ ඇතිවන රාග, දේශ, මෝහ, මාන ආදී වූ අර ක්ලේශ ධර්ම 10 තමයි මේ දසමාන සේනාව කියන්නේ. ඒ වගේ වෙලාවල් වල අන්නර වීර්ය සම්පත්තිය තියෙනකොට අර කියන අභියෝග බාධක මැඩගෙන ඉදිරියට යන්න පුළුවන් අපට හොඳ යහපත් ක්‍රියාව අරමුණු කරගෙන. දැන් විශේෂයෙන් භාවනාවක් එහෙම වඩන කෙනෙකුට වීර සම්පත්තිය අතිශයින් වැදගත්. දැන් අපි අර අසුභ ශ්‍රාවකයන් වහන්සේලා ගැන කියනකොට සෝන මහරහතන් වහන්සේ ගැන කියනවා. උන්වහන්සේ පදන් වීරිය වැඩිලා. සක්මන් භාවනාව කළේ. උන්වහන්සේගේ දෙකකුල් පැලිලා ලේ ගලන්න පටන් ගත්තා. උන්වහන්සේ ඇවිදින වැලිමලුව හරියට නිකන් ගවයෙක් ඝාතනය කරපු තැනක වගේ එහෙමයි කියන්නේ. ඒ තරමටම ලේ වැగిරිලා ඉහිරිලා තිබුණා. ඒ තුන්වහන්සේ Tamanගේ උත්සාහය අත්හැරියේ නැහැ. ඒ තුන්වහන්සේ වේදනාව විඳගෙන සක්මන් භාවනාව කරනවා. වේදනානුපස්සනාව වඩනවා. ඊළඟට බලන්න පින්නතුනි චක්කුපාල හාමුදුරුව දැස අන්ධ වෙනකන් උන්වහන්සේ භාවනා කළා. නිදි මරාගෙන උන්වහන්සේ භාවනා කළා. එතකොට ඒ වීරය වඩන උත්මයන්ගේ හැටි. එනිසා මේ වීරය බලය අත්‍යවශ්‍යයි සසර දුක නැති කරන්නට මාර්ගඵල ලබන්නට. ඊළඟට තුන්වෙනි බලයේ හැටියට විස්තර කරන්නේ සති බලය. සතිය කියන්නේ මොකද්ද? සීය. ඔබට යෝනිසෝ මනසිකාර්ය කියලා කියනවා. මෙන්න මේ සිහිය වඩන පුද්ගලයාට ඒ හැකියාව ලැබෙනවා හිතට එන නරක ක්ලේශ සිතුවිලි අඩු කරගන්න. දැන් ඔක උපමාවකින් මම මෙහෙම කියන්නම්. කෙනෙක් වගාවක් කරන්න ඉඩමක් ගන්නවා. ඒ ඉඩමට ඇතුල් වෙන සත්තුන්ව ගව ආදී සත්තුන්ව නවත්තන්න බඳිනවා ඉනිවට. ඒ ඉනිවට ශක්තිමත්ව තියෙන තාක්කල් සතුන්ට එන්න බෑ. හැබැයි ඉනිවැටේ තැන් තැන් වල කඩතුළු තියෙනවා නම් ඉනිවැට දිරලා නම් මොකද වෙන්නේ? ඒ තැන් වලින් සත්තු කඩාගෙන පනිනවා. අර තියෙන වගාවන් විනාශ කරනවා. පින්නතුනි සිහියත් ඒ වගේ. අපේ සිත කියන ඉඩම ආරක්ෂා කරගන්න ක්ලේශ ධර්ම නැමැති සතුන්ගෙන් බැඳලා තියෙන ඉනිවැට තමයි සිහිය කියලා කියන්නේ. යම් තැනක මේ සිහිය නැමැති ඉනිවට දුර්වල වුණොත් අන්න ක්ලේශ නැමැති සත්තුංග ඒ කියන්නේ රාග, දේශ, මෝහ ආදී සත්තුංග ඇවිල්ලා සිත නැමැති ඉඩම පාලු කරනවා. ඒ නිසා සිහිය අත්‍යවශ්‍යයි. හතරවෙනි බල ධර්මය තමයි සමාධිය. දැන් සමහර ඇත්තෝ මේ සිහිය සහ නැත්තම් සතිය සහ සමාධිය බොහෝ තැන්වල වරද්ද ගන්නවා. මොකද්ද සමාධිය කියන්නේ? අර ක්ලේශ ධර්ම වලින් එන්නට නොදී ආරක්ෂා කරගන්න සිත තවදුරටත් දියුණු කරමි. එහෙමත් නැත්නම් ක්ලේශ කෙලෙස් මතුවෙන්නට ඉඩ නොදී ඉදිරියට අරගෙන යන එක තමයි සමාධියෙන් සිද්ධ කරන්නේ. ඒකට මම මෙහි උපමාවක් කියන්නම්. අර සිතනම ඉඩම තියෙනවා අපි හදාපු පාත්‍ති. ඒ කියන්නේ එළවලු කියමු. ඔන්න ඒ පාත්‍තිවල තනින් තන මතුවෙනව පින්නතුනි නොඑක් වල් පනකොළ. එතකොට සිද්ධ වෙන්නේ මොකද්ද? අර ඒ පාත්‍තියට පෝර වතුර බෙහෙත් දානකොට ඒ ඔක්කොම උරා ගන්නවා. ඒ වල් කොළ. නැත්තම් අර වල් පැල ඇටි. ඒව හොඳට හැදෙනවා. හැබැයි වගාව ටික ටික විනාශ වෙනවා. පින්නතුනි සමාධිය කියන්නේ අර වල් පැලෑටි මතුවෙන්නට ඉඩ නොදී ඒවා එකින් එක ගලව ගලව අයින් කරනවා වගේ වැඩක්. ඒ කියන්නේ සමාධිය තියෙන පුජ්‍යලයාට හැකියාව ලැබෙනවා හිතට එන ක්ලේශ ධර්ම යම්කිසි විදියකින් සතිය දුර්වල වෙනොත් සිතට ක්ලේශ ධර්ම එනම එනකොට ඒවා වහාම නතර කරවන්න. ඒවා උදුරා ගලවා අයින් කරවන්න. එතකොට පස්වෙනි බලධර්මය තමයි ප්‍රඥාව. මොකද්ද ප්‍රඥාව කියන්නේ? මේ මිනිස්යාගේ සිත හරියට ගත්තහම දුබල ඇස් තියෙන කෙනෙක් වගේ. ඒ කියන්නේ දුබල ඇස් තියෙන කෙනාට යම් යම් දේවල් පේනවා. පෙනුනට හැබැයි පැහැදිලි නෑ. දැන් බලන්න සමාජයේ ඕනතරම් පේන අය ඉන්නව හැබැයි පැහැදිලි නෑ. ඒකනේ වැරදි තැන් වලින් අල්ලන්නේ, වැරදි දේවල් ලං කරගන්නේ. මේ ප්‍රඥාව කියන්නේ හරියට නිකන් ඒ දුබල ඇස් ඇත්තවුන්ට දෙන උපැස් සිවල නැත්තම් කණ්ණාඩියක් වගේ. ඒ දුර්වල දේ ඇස් ඇති අයට කණ්ණාඩිය පැලඳුවාම ඒවා ටිකක් පැහැදිලිව පේනවා. ප්‍රඥාව කියන්නේ හරියට අන්න ඒ වගේ දෙයක්. අපැහැදිලි තැන් හඳුනා ගැනීමේ හැකියාව තියෙන්නේ ප්‍රඥාව ඇති අයටයි. එතකොට මෙන්න මේ ප්‍රඥාවේ අග්‍රම තැන තමයි පින්නතුනි නිර්වාණය කියන්නේ. කියන්නේ. ඒ කියන්නේ යම් කිසි කෙනෙක් නිවන් අවබෝධ කරගත්ත කියන්නේ ප්‍රඥාව දියුණු කරගෙන ඉහළම තලයට පැමිණීම. ඉහළම තලයට පැමිණි තැනැත්තාට ත්‍රිලක්ෂණය පිළිබඳව අර ප්‍රඥාව තුලින් මනා වටහා ගැනීමක් ඇති කරගන්න පුළුවන්. ඒ කියන්නේ ලෝකයේ සැබෑතතු දැනගැනීමේ හැකියාව. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන මේ ලක්ෂණ තුන වටහා ගැනීමේ හැකියාව ලැබෙනවා. මා මේ පංචබල ධර්ම විස්තර කළේ ලෝකෝත්තර ජීවිත අපේක්ෂා කරන කෙනෙකුට අත්‍යවශ්‍යයි සසර දුක් අවසන් කරගන්න ඒ බල ධර්ම වැඩිම. හැබැයි කෙනෙක් ඊළඟට හිතන්න පුළුවන් ඔය බල ධර්ම නිවන් අවබෝධ කරගන්නට භාවනා කරන කෙනෙකුටම විතරයි ඕන කරන්නේ එදිනෙදා ලෞකික ජීවිතේ අවශ්‍ය නැද්ද? පින්නතුනි මේ පංච බල ධර්ම හරියට ජීවිතයට ලං කරගත්තොත් ඕනම කෙනෙකුට ලෞකික ජීවිතයක් අතිශයින්ම සාර්ථක කරගන්න පුළුවන්. දැන් බලන්න අපි ගනමු ඉගෙන ගන්න දරුවන්ට අධ්‍යාපන ජීවිතයේදී මේ පංචබල ධර්ම කොච්චර අගීත වැදගත් වෙනවද? ශ්‍රද්ධාව කියන්නේ පැහැදීම. ඒ කියන්නේ තමා ඉගෙන ගන්න විෂය කරුණු පිළිබඳව පැහැදීමක් නැත්නම් කොයිතරම් ඒ දරුවා පාඩම් කළත් ඒ දරුවන්ගේ හිතවලට ඒ විෂය කරුණු ඇතුල් වෙන්නේ නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍යයි ශ්‍රද්ධාව නැත්නම් පැහැදීම Tamange අධ්‍යාපන ජීවිතය තුල. දෙවැනි එක වීරිය. ඒ කියන්නේ ඉගෙනුම් කාලය තුල ඕනතරම් බාධක අභියෝග එන්න පුළුවන්. එන බාධක අභියෝග හමුවේ ඉදිරියට යාමට උත්සාහවත් බව අත්‍යවශ්‍යයි. දැන් බලන්න මම පදන් වීරය වඩාපු සෝනහාම්දුරෝ ගැන කිව්වනේ. ඒ ලෝකෝත්තර ජීවිතයේ වීරය වඩාපු ආකාරය. දැන් බලන්න අධ්‍යාපන ජීවිතයේ ඒ වගේ වීරිය වඩන දරුවෝ නැද්ද? පහසුකම් කිසිවක් නොමැතිව දැන් මේ පහුගිය දිනවල අර ආපු ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ගැන කියනකොට සමහර දරුවෝ කියනවා දැස් අන්ධ තමන්ගේ තාත්තා පොල් ගස්වලට ගිහින් ඒ කියන්නේ පොල් කඩලා හම්බ කරලා තමයි තමන්ට ඉගැන්වුවේ. ඒ විතරක් නෙවෙයි. හිතේ කටුමැටි ගේක හරියට මේ විදුලියක් මුකුත් නැහැ. පහන නැත්තම් ලාම්පුව පත්තු කරගෙන අනන්ත දුක් විඳලා ඒ දරුවෝ ඉගෙනගෙන තියෙන්නේ. තව දරුවෙක් කියනවා හැමදාම පාසලට එනව 60ක්ම 12ක් මේ දරුවා පයින්. පාසල ඉවර වෙලත් ඒ විදිහටම යනවා. අන බලන්න වීරිය උත්සාහය. එතකොට අධ්‍යාපන ජීවිතයේදී ඒ කියන වීරිය අත්‍යවශ්‍යයි. ඒ වීරිය තියෙනකොට තමයි යම්කිසි සාර්ථක ජයග්‍රහණයක් අත්කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා මේ කියන බලධර්මය අධ්‍යාපන ජීවිතයටත් දරුවන්ට අදාළ කරගන්න පුළුවන් ලෞකික වශයෙන්. ඊළඟට බලන්න සතිය. සතිය කියන්නේ මනස සිහි කල්පනාව. අත්‍යවශ්‍යනේ. මනස සිහි කල්පනාව තියෙනකොට තමයි පාඩම් කරන දේවල් හොඳට මතකෙ හිටින්නේ. අපි ඒකට කියන ස්මරණ ශක්තිය. ඒ විතරක් නෙවෙයි එදිනෙදා කටයුතු ඉතාමත් හොඳින් මැනවින් සාර්ථකව කරගැනීමේ හැකියාව තියෙන්නේ ඒ දරුවන්ට තමයි. එතකොට හොඳ සිහි කල්පනාවෙන් වැඩ කරනවා නම් කිසිම ගැටලුවක් නැහැ. අධ්‍යාපන ජීවිතය සාර්ථක කරගන්න පුළුවන් සති බලය ලෞකික ජීවිතයේදී ඒ පැත්තෙමුත් හරි වටිනවා. ඊළඟ කාරණය තමයි සමාධිය. හිතට එන නරක තේවල් හැකිතාක් අඩු කර ගැනීම. දැන් බලන්න අද බොහෝ පාසල් දරුවෝ තමන්ගේ අධ්‍යාපන ජීවිතය කඩාකප්පල් කරගෙන තියෙන්නේ ඇයි? මේ අධ්‍යාපන වයස තුල නැත්තම් ජීවිතේ අර ඉගෙනුම් කටයුතු සඳහා යොදවන්න තියෙන කාලය සිතුවිලි වෙන වෙන දේවල් වලට යොමු කරලා සමහර විට මුළු ජීවිතේම පසුතැවෙන්නට හේතු වන කරුණු කාරණා ඒ සඳහා ඉවහල් කරගෙන තියෙනවා. බලන්න සමාධිය නැති වෙච්ච තැන හිතට වහල් වීම තුල අනන්ත අප්‍රමාණ නරක වැරදි දේවල් ජීවිතයට ලං කර ගන්නවා. ඒ නිසා සමාධියක් බල ධර්මයක් හැටියට අධ්‍යාපන ජීවිතයේදී ලං කර ගැනීම අතිශය වැදගත්. ප්‍රඥාව මං හිතන්නේ අධ්‍යාපනයකත් බලාපොරොත්තු වන වැදගත්ම දේ තමයි හොඳ බුද්ධිමතෙක් නැත්තම් ප්‍රඥාවන්තෙක් බවට පත් කිරීම. එතකොට ඒ ප්‍රඥාව වර්ධනය කරගන්නට අර කියපු බල ධර්ම මුලින් සඳහන් කළ හරියට වඩාගෙන ඉදිරියට පැමිණීම අත්‍යවශ්‍යයි. ඒකේ අග්‍රඵලය තමයි ඒ ඉහළ තනතුරු කරා එහෙමත් නැත්නම් ඉහළ උපාධි කරා අපිව අරගෙන යන්නේ. එහෙමනම් අධ්‍යාපන ජීවිතයකත් දරුවන්ට මේ බල ධර්ම Tamange ජීවිතය සාර්ථක කරගන්නට ඕනෑ හැටියට යොදා ගන්න පුළුවන්. ගෘහස්ත ජීවිතයේදීත් ඒ විදිහම තමයි. බලන්න පින්නතුනි රැකී ආරක්ෂා කරන අය වේවා, gedorodo වැඩ කරන ගෘහණියන්, කාන්තාවන් වේවා මේ කියන බල ධර්ම හරියට හිතේ ඇති කරගෙන ඒ තුලින් ජීවිතය සාර්ථක කරගන්න බැරිද? ශ්‍රද්ධාව තමන්ගේ gedara කරන කටයුතු පැහැදීමෙන් හොඳින් කරනවා නම් අනිවාර්යයෙන්ම එකක්වත් අතපසු වෙන්නේ නැහැ. වේලාවට වැඩ කරන උත්සාහවත් බව තියෙනවනම් ඒ කියන්නේ වීරිය ඒ කටයුතු නිරන්තරවම කිසිම පැකිලීමක් අතපසු වීමක් නැතුව හරියට සපුරා ගන්න පුළුවන්. සතිය ඒත් එහෙමමයි. හුඟක් අයට එක වැඩේ තුන් හතර ගමන කරන්න වෙලා තියෙන්නේ හරි සිහියකින් සතියකින් ඒ කටයුතු නොකරන නිසායි. ඊළඟට හිතට එන නරක සිතිවිලි පාලනය කර ගැනීම කොතනදිත් වැදගත් වෙනවනේ. ඒක ආයමත් අධ්‍යාපන ජීවිතේ භාවනානුයෝගී ජීවිතේ කියලා නෑ. නරක සිතිවිලි පාලනය වෙන තරමට හිත හරියට පිරිසිදු ජල බඳුනක් වගේ. ඊළඟට බුද්ධිමත්ව ඒ ඒ මොහොත මොහොතවල වල ක්‍රියා කිරීම ඕනම තැනක ඕනම කෙනෙකුට ජීවිත සාර්ථකත්වයට හේතු වෙනවා. අන්න ඒ නිසා මේ බල ධර්ම ලෞකික ජීවිතය සාර්ථක කරගන්නටත් ලෝකෝත්තර ජීවිතය යහපත් කරගන්නටත් අතිශයින් වැදගත් වෙනවා. ඒ නිසා අපේ ජීවිතවලට මේ කාරණා එකතු කරගනිමු කියන දහම් පණිවිඩය අද මේ ධර්ම දේශනාව තුළ අපි ලබා දෙනවා. එහෙමනම් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල එන කාමච්ඡන්දාදී නීවරණ යටපත් කරන බල ධර්ම පහ පිළිබඳවයි මා අද විස්තර කරන්නට යෙදුනේ. ඒ තුලින් ජීවිතය සාර්ථක කරගන්නට සිළු දෙනාටම කායික ශක්තිය මානසික ධෛර්යය ලැබේවා කියලා සාදු කියන්න. අද මේ පින්කමේ දායකත්වය දක්වන්නට යෙදෙනවා දායකත්වයේ දරන සියලුම දායක දායකාවන්ගේ පරලෝසපත් දෙමාපියන්ට පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහා ඔවුන්ගේ සුජීවත්වන දෙමව්පියන්ට හා පවුලේ සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම සඳහා ධර්ම දානමය කුසල බලෙන් ගරුතර දේශකයන්න් වහන්සේ සහ සියලු දෙනාටම ඉක්මන් භවයකදීම උතුම් නිවන් සුව ලැබේවායි ප්‍රාර්ථනා කරමින් නාවල සහ මුගේකොඩ පදිංචි දායක පින්වත් පිරිසක්. ඒ වගේම පරලෝ සැපත් WA ඇල්බර්ට් විජේසිංහ පියාණන්ට සහ DC විජේසිංහ මෑණියන්ටත් WA ඇල්බර්ට් විජේසිංහ පියාණන්ගේ මියගිය දෙමව්පියන්ට සහ ආචාර්ය අජන්තා රණසිංහ මෙතුමාටත් එම් විලියම් පෙරේරා මහත්මයාටත් පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහා WA ආනන්ද විජේසිංහ මහත්මයාට සහ පවුලේ සැමටත් සීතා ලීලාවතී මහත්මියටත් වික්‍රමරත්න පවුලේ සැමටත් සෙත්පැතීම සඳහා දායකත්වයේ දක්වනවා මුගේගොඩ මිරිහාන ශාලාව පාර අංක 831 නිවසේ පදිංචි W ආනන්ද විජේසිංහ මහත්මයා AP ධර්මසේන මහත්මයාගේ සහ P ගොඩිගමුව මහත්මියගේ දියණිය වන වසර 4කට පෙර පරලෝසපත් කෑගල්ල ජාත්‍යන්තර පාසලේ ඉගෙනුම ලැබූ හර්ෂණී චන්දිමා පතිරණටත් ඇයගේ පරලෝසපත් ඥාතීන්ටත් පොලිස් හදිසි ඇමතුම් අංශයේ නියුතු නිමල් සමරසිරි මහත්මයාගේ සහ ඔහුගේ බිරිඳවන ඒපී තනුජා පතිරණ මහත්මියගේ මිට වසර කීපයකට පෙර පරලෝසපත් එන් සංගීතා සහ ඒ ජී සොෆියා යන දෙමව්පියන්ට පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහා මල්සා නිමාසා ආක්ෂා යන අයගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වීම පිණිසත් નિરાශා දියණියගේ රැකියා කටයුතු දියුණු වීම පිණිසත් දායකත්වය දරනවා වරකාපොළ ඉහළවෙල දුම්රියපල පාර අංක 120 තුන නිවසේ පදිංචි ඒ.පී. ධර්මසේන මහත්මයා සහ පී ගොඩිගමුව මහත්මිය මහනුවර ශ්‍රී ධර්මසිද්ධි මාවතේ පදිංචි මාලා ගුණවර්ධන මහත්මියගේ අදට යෙදෙන 70 වන ජන්මදිනය වෙනුවෙන් එතුමියට නිදුක් නිරෝගී සුවය තුනුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කිරීම සඳහා සුසිලා සමරසිංහ ආදරණීය මෑණියන්ට නිරෝගී සුවය දීර්ඝාස ප්‍රාර්ථනා කිරීම සඳහා දායකත්වයේ දරනවා මාතර රාහුල හරස්පාර අංක 14 නිවසේ පදිංචි මල්ලිකා ගුණවර්ධන මහත්මිය සහ සමරසිංහ පවුලේ සියලු දෙනා දායකත්වයේ දැක්වූ පින්වතුන්ගේ සියලු අරමුණු සඵල වේවා මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් වේවා සුජීවත්ව වාසය කරන සියලු දෙනාටමත් නිරෝගී සුවචිර ජීවනය ලැබේවා දෙවියන්ටත් බණ ඇසූ සියලු දෙනාටමත් උතුම් නිවනේ සැනසීමට මේ පින ඒකාන්ත කුසලයක්ම වේවා කියලා සාදු කියන්න. දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා සාදු සාදු සාදු ඔබ සවන් දුන් එම ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ බොරලස් ගමුව කටුවාවල පරමධම්ම විසුද්ධාරාමාධිකාරී පැපිලියාන සුනේත්‍රා දේවි පිරිවෙනේ නියෝජ්‍ය පරිවේනාධිපති පූජ්‍යපාද ගොම්බද්දර දමිත ස්වාමින්ද්‍රයන් වහන්සේ.